බුද්ධ සම්පන්න තුමත්ම පොරා දින කීපයක් තිස්සේ කරති මෙම භවනා සංකේම සිරුර සඳහා අප අද කල්පනා කළා මේ කිනාස්සයට චන්දරාගය පිළිබඳව සරල ධර්ම දේශනාවක් පැවැත්වීමට. සංදේශයන්නේ කැමැත්තට භාගය කියන්නේ ඇලීමට මේ චන්දරාගය නැත්නම් මේ ඇලීම ඇලීම සහ කැමැත්ත පිළිබඳව කෙනෙකුට ඉමනේ සැලසෙන්නට බෑ. විශේෂයෙන්ම තමාගේ පංචස්කන්ධ ලෝකයේ කෙරේ පවස්නා වූ මේ සංදේශාමය භාවය මේ ඇලීම සහ මේ කැමැත්ත සාංකාරික වශයෙන් හෝ නිරුද්ධ වී යන්නට ඕනේ මාර්ගයක් ඵලයක් ලැබීමට සංගදාගය සම්පූර්ණයෙන්ම නිදිහි යන්නේ අර්ථවත් ඵලයි. තමයි සංගදාගය තමයි උපාදාන කියලා කියන්නේ. නම සංගදාගය තමයි සංයෝජන කියලා ප්‍රකාශ කරන්නේ. නම සංගරාගයමයි අනුසය ධර්මයක් වශයෙන් ප්‍රාත්මක වන්නේ. එක්තරා විශ්වවිද්‍යාලයක බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් එන්න අඳුරේ නැගෙනහිර ප්‍රදේශයේ පවතින වූ සම්ප්‍රදායික ජනපදයකට ආනත භවනා වේවා. බුදුරජාණන් වහන්සේ සත්‍යස්මාර්ගයෙන් එමසා උපන්‍යාය දෙන්නේ. මේ විදිහේ සත්‍යස්මාර්ගයෙන් සුදුසුකම් වලට මහා බෝධිසත්වය මහා පණ්ඩිත සම්මාන බාහිර වැඩි ඉතිහාස ඒ පණ්ඩිත සම්මාන බාහිරදී සිටින සවලා කරනවා නේද ඉතින් මාගේ සමාජයතෝ බලනස්සන සත්‍යවත් පාරයි ඔබලාගේ සාස්ත්‍රණ මහන්සේ කොහොමද කියනවාද ඔබලාගේ සාස්ත්‍රණ මහන්සේ කවර වාදයක් දරනවාද කියලා ඇහුවොත් ඔබලා දැන සුදු ප්‍රශ්නක් තියෙනවා ඒ විස්තරයෙන් වෙන ඒකේ ඒ විස්තරිත ප්‍රකාශලා අනුස්ථානවලන ප්‍රතිපදිතක්කතේ දෙන්නේ ඒවාමලා සෝපාන සිතේදාන කරනවා. දේශපාලන මාසේ එකක් විතරයි සිද්ධ ඒ විස්තරිත දෙවන යන කාරණේ තමයි කරුණ කීයක් දෙන්නා. ඒක පොදස්සාන මහත්වරයා යන්නේ ඒ කොන බාහනෝගේ පාණිතයෙන් බාහනෝ දරන කටේ මුලෝක ආන්දරාය විනාක්ඛායකෝ මාසෝසක්ඛාය කියන්නේ මේ අපේ ශාස්ත්‍රෝ මහත්ය කියන්නේ සංස්කාරයන් නැති කරන්නට කියලා. අනේ ඒ පාණිතයෙන් බාහනෝ දරන කටේ විපස්සනා සමාධිය විඤ්ඤාණය කරනවා. උපසංගාමයේ මේ බුද්ධජන සමාධියේ කරන තේරෙන ප්‍රකාශ කරනවා. ඉතින් මේකෝ සෝතේ කෝවාපෝ සංගාමයේ කරනවා. වේදනාවේ සංගාමයේ කරනවා. මේ බුදුරජාණන් වහන්සේ අපට ප්‍රකාශ කළා කියන්නේ ඕකේ තියෙන පවස්නාර සංස්කාරයේ විස්තරන්නේ. වේදනාව පිළිබඳ තියෙන සංස්කාරයේ මොනවාද? සංඥා පිළිබඳ තියෙන සංස්කාරයේ මොනවාද? ආකාර පිළිබඳ තියෙන ඒ සංස්කාරයේ නැවත ඇති නොවන සියලු ආකාරයන් කෙරේ. මේ ඥාන පිළිබඳ තියෙන සංකල්පය නැති කර ගන්නට ඕනේ මේ විදිහට අපේ ආත්මයේ අපට උපදෙස් දෙන්නේ ඒකට ආකාරයන්. බුදුරජාණන් වහන්සේ මෙතන මෙතන වදාළ ඉරක් එක. ඕකේ දවසන්වල මහා වූ යක්ෂණා ආනන්දි සම්පජහත බුදුරජාණන් වහන්සේ ඒවා සංකෝපන පරිණාම බලයෙන් ප්‍රතික්ෂේපන කරන ආකාරවත් ආයතන මාස්පාද ගන්න. ඒකවල ඕකේ කියන සංගාමයේ මහන්නේ නැති කරන්නේ කියනවා නම් කිසිනම් නැති කරන්නේ. ඒ පිළිබඳ සංහාවක් නම් විනාශ කරන්නේ. මේක ඕකේ කියන දැන සංගාමයේ කරන්නේ විනාශ වෙනකොට මොළම අහනකොට අපලන නබරත් තියෙකෝ කිය. නැවත මොකද ඉස්සරහ. දෙකක් නිදියා. ආයතන පාරම අහනකොට මොකද කියන්නේ. සාලාවක් සානාභාවක. හරියට කලකට හදලා නැත්නම් කොටලා ගන්නවා පස්සේ එළියට ඒ සංස්කාරයේ ලෝකයේ පාදන අනුරාගය කරපසු නැවත වැටෙන වේදනා කාරණා විඥාන විඥාන පිළිබඳව අසකන මහත්ය ආදී ඉන්ද්‍රිය ධර්ම පිළිබඳව වදාළා. ඉස්පස්සේ මේ ලක්ෂණ බාහ්‍යය වෙනකොට වෙනකලාදී තුන් ආදීනවලේ තුන් ආදීනවලේ තිපන ආසන්න කරන ආදීනවලේ ඉස්සර ඔකේ කරලා වෙන අපායන් සක්කාරේ කුමන ආදීනවලේ දැකලාද කුමන ආකාරයකට නිසාද ලෝකයේ තිබෙන තියෙන මේ සංකල්පයන් කරන්නේ කොහොමද ගන්න කරනවා එලෙසින් මේ දෙන ආදිත්‍යතු ස්ථාන ධර්මවල සමහර ආකාරයක නිසාද ඒ සංකල්පය මෙතන දෙන්නේ එහෙම විදිහට මේ දේශවල විශ්ලේෂණය ලෝකයේ කොහොමද අරකට දාන කාර්යයක් දෙන්නත් අනුගමනය කරන්නේ අර්ථපාඨාවක සම්මස්ත අර්ථ උපස්ත විපරිණාමයක භාව පංචකීසු උපකරණය දුක්ඛ දෝනා සායනා මේ රෝපේ පිළිබඳව අවශ්‍ය සම්මස්ත අර්ථකාරක මේ සංගවාදී දෙවිලා නැත්නම් සංගවාදී තිබුණා අරකට තේමාකාරක තිපාවක්ද ඕකේ පිළිබඳ ප්‍රේමයක් තියෙනවා නම් කුසලතාවක් තියෙනවා නම් සම්මාන කියනවා අන්න ඕක අත්රුප්පත් විපරිණාමයකට බාහිර මුත්‍යාගේ වෙනත් භාවයකට පත් වීම නිසා උප්පජ්ජේ විදෝපතරයේ උපසදෝනස්ස පාරාකාරණ ඒ ලෝකයන් කරන්නේ මොකදේ විකාශකේ පදොස්සෝන මේ නාටි වල කාකාර දුක් සිතට ඇති වෙනවා ඒ නාමයෙන් බලලා යම් කෙනෙකුට ඒ සංවාදනය කරන්නේ නැත්නම් ඒ වේක්ෂාවේ විපරිණාමය මුසාවත් ඒකෙන් මුසාවත් පිටකපත් වෙනවා. ඒ වගේම අන්නාව සංවාදයෙන් ඥානයෙන් පිටකපත් බව. සත්තා සත්වාරණාදී සුවාරණ පිළිබඳ වර්තිකන් දරාගත් දේ නම් ඒ සංවාදයේ දැක්වෙන ඒවායේ තියෙනවා. විපස්සනා භාවයක් ඇතිවෙනත් උපත දෝෂයන්ගේ දුක වරණකට තියෙනවා අන්න ඒකෝ බාහතෝ ආරණ දිස්ක සෝකේ සංදායි සංදාර විනාශාරක සම්මෙලි ආදීනයක් දැකලා බුදුරජාණන් වහන්සේ මේ මොක්ඛය සම්බන්ධ තියෙන සංදාරය දැකලා කියන්නේ ඒ පිළිබඳ දැනීමක් ඒ පිළිබඳ දැනීමක් ඒ පිළිබඳ ආස්ථාවක් කියන දෙයක්. ලෝකයේම වාසය කරනකොට නැත්නම් අන්නයතු උපන්නය කරන ලෝකයකට ඒ රූප කොට නැති වෙනකොට නාමයෙන්කොට වෙනස් වී යනකොට ඒකෙන් ඇතිවන්නේ බොහෝ දෙනෙකුට විස්තරයක්. සමාජයේ රූපයේ සම්බන්ධ සංවාදයේ වෙනකොට ඒ සංවාදයේ වෙනකොට නැති විට ඒ රූපයේ එක්කම සමාජයේ උදේ වෙනකොට විරෝපණයට පස්සනට ජරාවට පස්සනට ඒවා දුර්වල වන විට ඥානීය සාකාරය එක් ස්වභාවයක පස්සනට ඒ පුද්ගලයාගේ සංකාරයකට විකාර බවක් දැනේ. සමාජයේ පරිබාලන සමාජය කරන බාහිර සංස්කන්ධයන්ගේ රූපස්කන්ධය තුළ යක්ෂ විපරිණාමක ආකාරයක් ලෙස සිදුවන විට ඒ පිළිබඳව ප්‍රකාශ කරනවා. ඒ වගේම සමාන භාවනා කරගන්න කියන ලබන අදිටි මහන්ද අදිටි වස්තු විපරිණාමයට පස්සෙන් කොට ඒකකින් උපපත් කෙරේම වේදනාව උපාදාන කරන වේදනාවෙන් දැනෙන කිසිම පොළොයාට වේදනාව යන කෙනෙකුට දෙලෙසින් උපපත් වෙනවා අපේ සුඛ වේදනාව හැම වෙලාවෙම එක විදිහට පවතින ධර්මයක් නෙමෙයි අර වේදනාවේ විපරිණාමය නිසා විකාරකතාවක් පිටත ඉඳලා. ආනාපානසතිය කරනවට බල වේදනාවේ සංග්‍රහය නිසා තමයි ඒ කලින් ඉඳන්ගත් දේවල් තමයි අත්‍යන්තයෙන් නිවැරදි යන්නට නැති වෙනකොට අපිට ඉස්සෙල්ලාම හොඳටම කරගන්න තියෙනවා මතකනේ මේ ආදීන ආකාරය ඇතිවෙන කියන ඒ පිළිබඳව සිතට ඒවත් තමයි සංස්කාර පිළිබඳව. ඒ පිළිබඳව කියන සංවාදයේ සංස්කාරයන් සංස්කාරයන්ගේ විපරිණාමය ඇතිවෙනකොට ඒ සම්මත ප්‍රවාහය දුක. ඕකේ සිස්තනාත්මක භවනාකාරයක් ධ්‍යාන සම්ප්‍රදායෙන් හිතිය දැන් ඒවා කරන්නේ මේ ආදී වශයෙන් දුකක් ඇති වෙනවා. නැත්නම් ඒ ප්‍රතිසම්පන්න කුණ්‍ය පරිණාමයට කරන්නට බැරි වුණාට පසුව ඒ වෙනස් පුළුවන් කියන ප්‍රශ්නකට පත්වෙන්නේ. භාවනා කරන්න පටන් ගන්න භාවනා ආශ්‍රිත බලපෑම් සාකරනවා. ඒ පිළිබඳ කාර්යයක් අවශ්‍ය වෙනවා නම් මේ සුත්‍රයේ පිළිබඳ ඒක ඇති නොවන නිසා ඒකාරාපක්ෂිත වෙනවා. භාවනා කරන දේවල් කියලා ඒවා පිළිගන්නට වචන ප්‍රමාණයක් මානසික පවස්තන දෙකේ ආසේ ඒ විදිහට සම්බන්ධතාවයක් සාකච්ඡාවක් තියෙනවා. මෙතන බලන්නේ මනස කන්දේ ඉතිරනාමයේ නිසා විශාල දුකක් ඇතිවන්නේ දුක ඇතිවන්නේ සංකීර්ණයි. ආමේ පිටකොල්ල ඒ පිළිබඳව සංකේතයක් දැනගත් ආකාරයෙන් එහෙමත් කියන්නේ. මේ කාර්යාවේ සමානයේ පිටකොල්ල නැත්නම් මේ දුක සම්බන්ධයෙන් හේතුවක් නැහැ. අනේ ආත්මයේ දැකලා අපගේ බුදුරජාණන් වහන්සේ මුඛෝපාදී ධර්මයේ ප්‍රවචනාව සංගතාවේ මුතරන්ට කියලා ප්‍රකාශ කළා. මේ ප්‍රකාශ කරාට පස්සේ ඒ ධනපදයේ වාසය කරන හත්කතරන වාහන වලින් ඇතුව උපනාමකාන සංදේශවා දුක්ඛේ සංගවා වල විඤ්ඤාණය සත්‍යයි. මොන ආනිපස්සයක් සත්‍යාවේ ධර්මය ප්‍රහාණය කරන්නේ ඒවා පිළිබඳ තියෙන සංග්‍රහය කරන්නේ ඒවා බුද්ධ ඥාන මහන්සිය ඔබලාට ප්‍රකාශ කරන්න කියලා විමසොත් ඒක මොකක්ද ප්‍රකාශ කරන්නේ මේ සාමාන්‍ය මාර්ගයේ කරදර සම්මානලා ප්‍රකාශ කරනයි ඕකේකෝ ආස්තෝ විකතනාගත විකත අනාගත විකත දේමස්ස විකත පාරස්ස විකත අනාගත සත්‍ය රූපස්ස නිබ්බානානිකා භව නෝපජ්ජන්ති සුත්ත පරිදේව සුත්ත දෝන රූපේ ස්වාමීනාව දැනෙන තැනට සම්පූර්ණයෙන්ම ඉතින් අරමුදල තියෙනවා. මේ රූපය පිළිබඳව ආර්ය දැනෙන්නලා තියෙනවා. සමාධියෝ පරිණාම රූපවල අනිවිදෝ රූපවල යම් කිසි විපරිණාමයක් කියලා පස්වීම තුළින් අවස්ථාවක් දුක්පත්යන් දේශෝපපදයේ මුක්තවන පාරාසනවා. ඒකෝපනපදයේ දුක්ඛන් දෝනස්ස උපදින්නේ සමාධිය රෝපේ සමාධිය රෝපස්කන්ධය කෙරෙහි දැනෙන පවතින සාකාර සමාධිය පවතින සාකාර ඒක දෙකක් තමයි දැන් දුකේ යම් කිසිම විශේෂ කමනේ සංගාමන සම්පූර්ණ ජීවිතය සමාධිය රෝපස්කන්ධය මේ පරමාර්ථයේ වස්තුව කියන රූපේ පාරම කරන්නේ. සමාධියේ රූපේ සමාධිය පස්සේ කියලා ගන්න දැක්කේ කියන්නේ සබව තමයි දැකලා අවබෝධය තියෙනවා. ඒ සම්බන්ධ ඉතික සංකල්ප උදාහරණයක් නැත්නම් රූපයේ ආලෝකයක් තිබුණා ඒ සුත්‍රයයි පිටුතුල දුක දෝමනස්යක් තිබුණා. ඇත්ත එක දෙන්නේ නැතුණා. වත් කෙනෙක් අත්‍යවශ්‍ය දුක් විදියට ඒ කාලාකාර විපරණාමයක තියෙන රූපස්කන්ධේ පාරණ ඒ රූපයේ පිළිබඳ සංස්කාරයන් උත්තරයන් පිටුපල ඒ විපරණාම භාවයේ තුනේ කිසිම සම්බන්ධයක් නැහැ. කවදාකා රූප විඳාවක් කවදාකා වේදනාවක් කරනවා කොමනන්දනේ රූපයේ විපරණාමයක තියවා සමාධියේ හෝ සමාහිතකරණයේ හෝ නැත්නම් නිකම්මේ හෝ නැත්නම් තමා කරන වෙනස් කරන අදී වස්තුව ලබෝ කමලාකාර වෙනසීමක් ඇතිව ඒ තුළින් ඇතිවන්නේ නැහැ දුකක් දෝමනස්යක් ඒ රූප සංස්කෘපකලේ සංජාත හොදාවක් නැත්නම් ඒක නිතරම සාර්ථකයි ඒක නාමකයි දේශනාවේ සංඛ්‍යාවක් හොදාවක් නැත්නම් අපිට ඒ දේශනාවේ විතරනාමයේ ඉස්හාකාරයෙන් දුකක් දෝමනස්යක් දැනට දෙන්නේ නැහැ සංඥා සංස්කාර විඥාන කියන දෙකේ ස්කන්ධ තුනේ ඒකේ මේ ස්කන්ධ තුනේ සංස්කාරයක් නැත්නම් ඒ වාදනාවේ ගමන්තුනේ ඒ අසිතේම සංස්කාරකයේ ආදී කවදකප්ප ඇති කරගන්නේ දමකෝන මාර්ගනා කරන ආත්ම සංවිස්තාරයේ කන්දරාවෙන් අක්කාරයේ සත්‍යය මේ ආස්වාදයේ දැකලා විකල්පන මහන්සිය අපට රෝගයේ දිනවල තියෙන පහදරාවේ නැතරන්නේ කියලා ප්‍රකාශ කරනවා. මේ ආස්වාදයේ දැකලා විකල්පන මහන්සිය වේදනාවේ පෝෂණාව පහදරාවේ විනාශ කරන්නේ කියලා අපට අන්දමදාරයි. මේ ආස්වාදයේ නිසායි සංස්කාරයේ සංස්කාරයේ දුන්නාට මේ පෝෂණාව මේ පහදරාවේ සම්පූර්ණයෙන්ම හදකරන්නේ කියලා අපට බුදු පියාණන් වහන්සේ අවවාදන් කරනවා කරන්නේ කියන මේ විදිහට ඒ අනුකම්පාන සම්මානයට පිළිතුරු දෙන්නේ බුදුරජාණන් වහන්සේ සාමෝවලා මේ කාරණික අනුව හරියට පිළිපැදලා ඒ කාරණා අනුව සම්පූර්ණයෙන්ම සම්බදාරයේ තිබෙන වස්තන පුරවා පුරවා නම් ඒ කාමයෙන් ගන්න ඒ ඒක නිවනටම ඒ කියනවා උපනිෂේධය. අපි දැන් බලන්න ඕනේ අපේ සිත තුළ තියෙන සංග්‍රහය පරම ගුණතෝ මෙන්න උපෝ සම්පූර්ණයෙන් අයින් කරගන්න. ඒකේ අයත් කරනවා නම් ඒ පදවත දුක්ඛයේ අයත් වීම පිටවව ආරම්භක මේ විනාඩි පාදාය ඇතුළත කොහොමද නිවන දැනගන්න පුළුවන් වන්නේ හැකියාව තිබෙනවා බොහෝ දුරට. ඒ නිසා අපි මේ සංස්කාරයේ කියන්නේ කොහොමද? ඒක තමයි පොඩි දෙයක් වань. කවුද මේ කරන්නේ? කොහොමද මේ ඉතිරිවන්නේ? මේ ආදී ගමන අපිට තේරෙන්නේ නැහැ. දැන් අපි කොහොමද මේ පොතේ තියෙන මේකේ පිළිබඳ මේ පිළිබඳ ආහාරය ආහාරය කියන සම්මතයක් තියෙනවා. ඒ ආහාරය ඇතුළේ තියෙන ඕනෑම මේක හේතුක වෙන්නේ ඒක ප්‍රතිකරපත්තේ කියන කෙනා මේ ආකාරයෙන් මේ ලෝකයේ අන්තාරකෝපෝවලතෝ සමර්ධනයක් කියන්නේ සංසාරය ප්‍රතිකර ගන්නවා නම් ඒ ප්‍රතිකර බලන ලබන්නේ ඒ පුද්ගලයා ඇතිවමයි බාහිර අරමුණු තුළ සංසාරය ප්‍රතිකර දීමේ කිසිම අවශ්‍යතාවයක් හෝ කුසියක් හෝ අමායකමක් නැහැ ඒ පුද්ගලයාට මේ සම්බන්ධතාවය ලැබෙන්න කරගන්න. සමානයේ රූපයේ අවස්ථාවකදී සත්‍යෝපස්තන්දී. මේ රූපස්තන්දී ඒකව ගන්නවා පදස්තුන් පස්තරේ දීකව ප්‍රතිස්තකවා. අවශ්‍ය කරගන්නේ එලිමත් හෝ දැනත්තක් දෙකේ සිත් තුළ ජනිත වෙනවා. ඒ සමානයේ බහතර රූපයක් පිළිබඳව සමස්තයක් පිළිබඳව සංස්කාරවලට ප්‍රතිකරණ ඇති වෙනවා නම් ඒ ඇතිවීම සිදුවන්නේ ඕක කියන පිටතට ඕක කියන ඇති කර බල බලන්න. නැත්නම් මේ රූපයේ විසින් ඇති කර දෙන නිසා නොවේ. මෙතනින් තමයි සෑම ආරම්භණය. ලෝකයේ නිවසන්වල සංස්කාර සංස්කාරයි. සංස්කාරයෙන් දැනෙන සංස්කාර මනසේ කවදාවත් නැහැ. මේ කාලය තුළ කිසිම අවශ්‍යතාවයක් හෝ නැත්නම් මොනක් වශයෙන් මේ මාතෘකාවක් හෝ මනේ සම්මදායක් උපදවන්නේ තමයි. ඒක ඇත්තටම ධර්මපාලනයේ සමානයේ සිදුවෙනවා. මේ ඇතිවීම තුළින් මේ සංස්කාරයේ ඇතිවීම තුළින් ඒ සාමර්ථ වශයෙන්ම සමානද අත්දැකීමද සිදුවන්නේ ඉපාර දුක. මරණය පසුව අතිරේක දුකට අමතරව අර සැලසුම් මාසේ වදාහත් මේ ජීවිතයේදීම විශ්වාසික වශයෙන් බොහෝ දුක් විඳින කෙනා සම්බදාය සිතා කරයි. සමාජයේ රූප බාහිර රූප සමාජයේ වස්තු බාහිර ඕනෑම දෙයක් සම්බන්ධ සම්බදායේ කොතනද කියන්නේ ඒ සිිතේ සාස්ත්‍රයේ සිදෙන ප්‍රමාණයට අනුව නාමයෙන් විකාර දුක් සිිතට අනිත්‍යකර දෙනවා. මේ ජීවිතයේ තුළදී එතකොට මේ දුක ඇත්තට දුන්නේ කොහොමද? ඒකට ධර්මස්ථානකින් සමාසමාධියයි. බාහිර දෙකේ බාහිර දෙකේ ප්‍රශ්නකින් සමාධිය බලස්තනස්සා සමාධියකින් සංජානනය. ඒකෙන් විශාල දුකක් සාමතයි. එතකොට ඒ සංග්‍රහණය පවතින කාලය නැවත නැවත උපදිනවා. සංසාරයේ මනෝමයදී යම්කිසි වස්තුවක් හෝ කෙනෙක් එක්කේ ඇතිවෙනවා නම් ඒ පාස්යෙන් මොකදදී බුදදී නැවත සංසාරයට ගොඩට බැරෙන විදිහටම වේදනෝකේ වේදනෝකේ මනස අපායන අපායට අනන්ත නැවත නැවත බුදදී බුදදී සංසාරය එතකොට මේ දුක ඇතිවෙන ඒ සමාන්තරව සමාන්තරව එකතු කරගන්නේ ආනිය සමාධිය එකතු කරගන්නේ ඒක මේ දුක වශයෙන් බව සමානයි කියන්නේ සාහිත්‍ය ධර්මවල වශයෙන් එදෙන්න සංස්කාරක දුක ඒක මේ ලබා ගන්න බව සමානයි කියන්නේ මෙන්න මේ අවිද්‍යාව නිසාම මේකත් තිබෙන නිසා මේ මේ සංස්කාර වශයෙන් දෙකේ සම්බන්ධය කරගන්නවා සමානෝ ධර්මයේ සමානෝ සම්බෝධ සමෝපයන්තේ වස්තු දෙකලාගේ තමා මේ රූපයේ කෙරෙන්නේ ඒ වගේම වේදනාව උපදේශනාත්මක පරිණාම කියන ධර්මයේ කාන්තේන් දැනෙන ආකාරයෙන් දැනෙන මෙසේ බැඳෙන්නේ බැඳෙන්නට තව තවත් සංයෝජන වලින් පිටවෙනවා ඒ දැනීමේ ඉරකට මොනම පාදාන බවටපත් වෙනවා නැවතත් දෙවියන්ට ඒ හේතුව ඒකම දුකේ සමුදයයි එම නිසා මේ ඡන්දය අපරිමිත දෙයක්. මේ ඡන්දය නිසා අපට සාමූහික මේ ජීවිතේ ඇත්තටම තියෙනවා. යම් මේ තුළ ඡන්දයක් තියෙනයි කියලා මේ කවදාකද කොහොමද දුන අපේ හිතේ තියෙන බලපාන නැහැ. ඒක පොච්චර නම් හිතට සමානද කියලා කල්පනා කරලා බලන්න වටිනවා. මේ අය නිවිතේ අනන්ත සෝතපද්ද බණ්ඩාරක පද්ද බණ්ඩාරි බාහමතුයි සමාධියේ සංකල්පන්නේ මේ සමාධියෙන් කරගෙන වැඩට දෙන්නේ කිසි අවස්ථාවක් අසංකීය ගාන්තිය දෙලවලක් ඉන්නක් නැති තරම් කරනවා මේ පස්සේ අධ්‍යයන සම්බන්ධව හරිපත් කරනවා මේ වාදේශනාවෙන් පස්සේ වෙන පහකට බහනම් කියන්නේ හැරෙනවා දැනෙන කියන කාරණා අන්තර්ගත බහනා කරන්න ඕනේ සමාධියේ පස්සේ වැඩ දෙන්නේ මොකද ලෝකයේ නම් සංකල්ප ආකාරයට දුනා නම් බාහිර රූපයක් ආකාරයෙන් කායික කරනවා. මේ සංස්කාරයේ ඇතිවීම නිසා තමා දුක්කරන දුකකට පත්වනාද දෙයකට පත්වනාද කියන කනතෝ. ඒ කනතර මේ රූපයේ තමා දුක්කරන දුකට බාහිර බවට පත්වනාද බාහිරනාද කියන කනතෝ. තමා දායක බවට පත්වනා තමා බාහිර බවට පත්වනා රූපයේ විසින් තමා නැතිවෝ. රූපේ තමා බාහිර වුණා ගැටුණා. විපාක දුක අත්දැකීම අත්වාදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යෝ රූපස්මින් සංවාදයෙන් යෝ පංචකාරක සමානින්ද රූපත් වෙනස්තරයි. මේ රූපේ විස්තරණය කරන රූපේ විස්තරණය කියන්නේ රූපයේ යම් කිසි සංවාදයක ප්‍රමාණයක් සම්පූර්ණයෙන් වස්තුවක් කියන්නේ අපිට රූපයෙන් අපේ ජීවිත තුළ සංවාදයේ විවේක රූපය වලින් අප නිකස් කරන්නේ අපි දැනගන්නවා ඒ විමුක්තිය ලබා ගන්න ඒ නිසස ලබා ගන්න ඒ පරිපූර්ණ ස්වභාවය කොයිස්සේ ලබා ගන්න එම නිසා පරිපූර්ණ භාවය ලබා ගන්න නිසා අපි ඒ පරිපූර්ණ භාවය ලබන්නට ඕනේ අර විද්‍යාඥයන් මත එක්තරාකාරක වචනයක් තියෙනවා රූප සංකේය විමුක්තෝපකාරකෝ මේ රූප සංඛ්‍යාත සිතෝන ධර්මයේ සිට නිමහත් වෙනවා රූපේ මහා මහා යබ්බරමෝතේ මහා යබ්බරපත්තනයි සමාන පොතේ වටකින් මම උපස්ථාන කරන්න ඕනේ. මම මේ ලෝකයේ නිකම් දරාගත්ත කෙනෙක්ට තමයි ඒක දෙන්නේ නිසා මම මේ විදිහට මේ විදිහට මේ විදිහට අනාත්ම පස්වනාන දුක්ඛය කියන්නේ අනාත්ම පස්වනාන දුක්ඛයට තීව්‍රවද දුක්ඛයට බලවන්නායි. මේ ලෝකයේ මම පස්වනාන මේ ලෝකයේ මම රැකත් වුණා. මට කිසිම විදිහකට මේ ලෝකයෙන් ලබා දෙන්නේ නැහැ. යම් හේතුකින් මේ රූපයේ ස්වභාවය කාණ්ඩේ රාගය සම්පූර්ණයෙන් ඇති නොකර කියන අවරූපයක් තිබුණා මගේ පිට සම්පූර්ණයෙන් නිදහස්ව පවතිනවා. ඒක මම කොච්චර දැනගන්නවද කොච්චර නිවන්ද කොච්චර සාන්තියක්ද. මේ නිවිද සැනසීම සාන්තිය ලබා නොගන්නේ මේ රූප පිළිබඳ කියන සාන්තිය රාගය නිසා අනිත් දෙයක් නිසා. ඒ වගේම සමාන ලෝකෝ අර්ථයෙන් තුන සාන්තෝලෝ සෞඛ්‍ය සම්පූර්ණ වෙන්න බැහැ. ඒ රූප සංස්කාරයන් දැනෙන නිසා තමයි අහරවට පස්සෙන් පස්සේ ආකාරය. තමයි කිසිම විදිහකට නැති වූ ආකාරය. මේ අතිපත් කරන්නේ. ඉනිපත් කරලා මේ කන්දේ මේ රාගයේ මේ පාපයෙන් ඈත් වුණා නම්, නැති වුණා නම් අනේ මම පොලිස්තරන් දැනගෙන කිව්වේ ඒකවලට තියෙන මාතෘකාව තිබුණා. මම මේ පාඩුවට රැකෙන්නේ නැහැ. කඩේ වහන බව කරන්නේ නැහැ. ඒක මට කඩේ පිළිබඳව අස්වාරි බහලා කියනවා. ඒකත් විස්තර දෙන්න පුළුවන් වගේ. මේ විදිහේ සමාජයේ අධ්‍යයන පාඩක කරන කල්පනා කරනවා. රූප පිළිබඳ, ආද පිළිබඳ, නාම පිළිබඳ, රස පිළිබඳ, ඒ වගේම ආයතන ස්පර්ශ පිළිබඳ. මේක දීපත් කරන්නේ මානසික වර්ණාලේ සංස්කාරයේ ප්‍රමාණය කියන්නේ සංස්කාරයේ ක්‍රියාත්මක වර්ණාලේ දැනෙන සඳහා. ඒක කුසල සිදුවන කුසල සිදුවන කරන්නේ. මේක පෙර ඒ ආයතන සිදුවන අවස්ථාවලදී අපසර සිදුවේ ඇතුලේ ඒව නානකාරයේ විස්තුනා. මෙලෙස ආපස්සට දැනීමක් කරන විට ඒකේ පරිච්ඡේ සංස්කාරයේ විස්පන්නේ අපට දැනගවන්නේ අපි මේ සංස්කාරයේ ඇතිවන ආකාරය දැකීමට ප්‍රඥාවෙන් යුක්ත පත්‍යේස්සා මොනින්ද සිහිපත් කරන එකයි. දෙනිසායක කියන්නේ බය වෙන දවසේ නේ සමාජයේ සිටන මේ නැවත සංස්කාරය නැවත උපාදානය කියන්නේ. එනිදී අපි දකින්නේ ඒ සිතකින් ක්‍රියාත්මක වූ වාක්‍යය. එබැවින් අනාගතයේ පසුගිය අධ්‍යයනය පාදක කරගන්න රූපාදී අන්දක ආදී නාම ගෙයි සංස්කාරයන් ගැන කොටසා අවලාකාරයන් දුක්ඛ ප්‍රබලකන්නේ සබෝනාත සම්පූර්ණයෙන්ම මාන බැහැලා කියන්නේ මහා විහාරතුමනි මහණෙනි මට කොනිස්සනම් දේශාද දුක්ඛ ප්‍රබලතාව සාර්ථකව ප්‍රතිදුවන මේ සංගලවන්නේ ගැටලුවාන මොන මා මේ සෑම දේශකයන් හස්තදාන මෙන්න මේ පස්සේ දැනගන්න දකින්නට ඕනේ පෞද්ගල අතීත දෙයින් ආරම්භ වෙනවා. ඊළඟට මායාවෙන් පරිණාමය හරින පහාමේ දෝෂයේ සම්මෝහාරී යැවී නිසා වේදනාවේ සංඥා සංස්කාර විඥානයේ මොනිට ධර්මයක් දෙන්නම අරගෙන ඒකේ ධර්මකේ මානසිකයෙන් දෙවියා නිසා දැකෝ විචිත්‍ර ඒ වගේම දුක් ඒ වාගේ වටේ ආකාර ඒ වාගේ මොනවාට නැතිව වාගේ දැනගෙන සමානයි පේන එන තේනවා අපට මොනවද සාධාරණට වෙන. සාපේක්ෂ කුලයේ කටයුතු භෝෂණයේ මහා ප්‍රතිදාන මාසික වල මහා අධික්ෂණය විස්තරයේ සුදකාක රෝපණය දුන්නා. පරිගණක වඩා ඉන්නේ. මාදක ඒක කිසිම විතරක් නැහැ. වන්නේ නිවාදයේ සම්පූර්ණයෙන්ම අරින්නා ඕන කොයිතරම් හදින්නාද සෝයාද දෙයක් කරනවා. නිවන දෙයක් නෙමෙයි. මේ කන්දරාගේ දැඩි දැඩිලා නිකන් මහා විශාල දුකක් ඒකත් පීඩාවක් කරදරයක් නෙවෙයි දුන විකල්ප නැතුව ගියත් මේ සංදලාගේ සම්පූර්ණ අත්පදාන මේ විදහස මට අත්දැකීමට පුළුවන් වෙනවා නේද මේක අධ්‍යයනයේ සමානත්වයෙන් බලන්න ඕනේ. ඉතින් බලලා ඊට පස්සේ මේ වස්තනාවේ පවතින සමානී සංස්කන්ධයේ කෙරෙහි තියෙන සංදේශාගාරයේ දෙකට සිදුවන කරන්නේ තෝ. දැන් මේ රූපයේ කෙරෙහි සංඥා කියන අදහාවක් තිබෙනවා. ඒ සංඥාව නිසා මට කොහොමද දෙකට නිදහසක් නැති වෙන්නේ කියලා මේ දෙකට නිදහසක් නැහැ. මම මේකට දැනගන්න මේකට මම කියලා. මම මේ රූපේ නිදිලා නැහැ. මට ඒකේ අනිත් කරණක් වෙන්නේ නැහැ. ඒක ඒ වගේම දේශනාවක් දෙන්න බලන්න. විශේෂයෙන්ම වේදනාවට විශේෂ අවධානයක් යොමු වේදනාවේදී දුක වේදනා විඳීමට සංඥාක්ෂණ සත්‍යන ආකාරයකින්මක් තිබෙනවා. මේ දුක වේදනාව විඳීමට තිබෙන ඇලීමක ආකාරයක තමයි සංඥාවේ. අන්තිමට එමේ සාපක වේදනාව වර්තමානයේ පවතින එකකට බලන මෙන්න මේක පිළිබඳව වෙන සංදේ රාගයේ කියලා කියන දුන්නේ මම කතා බලන්නේ. ඒ සංඥාවේ ඒ සුඛ වේදනා විඳීමට ඕනෑ අවස්ථාවකදී ඇති වෙන සංදලාය සුඛ වේදනා සම්බන්ධ ඇලීම සහ දැනකට තමයි ආනාපාන සුත්‍රයේ කියලා කියන්නේ මේ භාවනාවේ දියුණුවට මේ අමිතේ දැනීම ගන්නට පුළුවන් සුඛ වේදනාවෙන් සුඛ වේදනාව කෙරෙහි සංදලාය එන්නේ මේ සංදලායේ විදසා කරන සුඛ වේදනා විඳීමට අපේක්ෂාවක් උපදවන්නේ මේ සංග්‍රහය නිසා මට මේ වේදනාවේ නිදහස් ඇති මේ සුඛ වේදනාවට බැදී මේ සුඛ වේදනාවට ඇදී මේ ජීවිතේ කොහොමතරම් දුක් වෙනවද කරදර සමගට විඳිනද මේ සුඛ වේදනාව ඇති වේදනාවන් සුඛ වේදනාවට හේතු සම්බන්ධයි නෙමෙයි මේ සංකල්පයේ විදර්ශනා කරන සුඛ වේදනාව ජීවිත අපේක්ෂාවක් සිදු කරගෙන මේ සංකල්පයේ විකල්ප මැද මේ වේදනාවේ නිදහසක් තියෙනවා මේ සුඛ වේදනාවට දැනීම මේ සුඛ වේදනාවට දැනීම මේ ජීවිතේ කොතරම් දුක්ඛ කරදරකම් බඩට දෙන්නලා මේ සුඛ වේදනාවට ඇතිවෙන මේ යටතම දැනීම මාත්‍ය ඒක සිතින් මනින් කරා මේක කියන දැනීම නැතිව පාදෙන මේ කරදර දුක අපි මේක නෙමෙයි කියලා අපි මනසට දෙනවා මේ කාර්යය දැකලා සුඛ වේදනාවට හේතු වෙන කාණ්ඩය දැකලා මේ ඡන්දේ නිසා අන්තර දුකක් ඇති නොවන ආකාරය මෙතෙක් නොදෙතුනේ කොමත් නිසාද මේක ප්‍රධාන නෝඩ කරන එක. මෙන්න මේ කොටම මේ පිට තෝරගුණා නේද? වේදනාව සංදරාවේ ඒකකලින් දුකක් ඇති වෙන බව නොදන්නා මොඩකම. මේ ඔක්කොම කොහොමද? දුක වේදනාව සංස්කාර ධර්මයන්. සංදරාවේ සතර පාදනා සංස්කාරණය. ඒක ගැන ඒ දුකක් ගැන නොතරක්ම සංස්කාරණය. මම දැනුනේ සතිය සංඥාව සංස්කාරණය. ඒක සංවේගාවේ මේක දුකක් ඇතිවෙන්නේ මේ ආයතන කරන්නේ. ධර්මයේ ප්‍රඥාවේ ඒක සංස්කාරණය. ඒ කියන්නේ ගැටමන් කියන සංස්කාර අනිත්‍ය අනාත්ම කියලා කියන්න පුළුවන්. ඒ වගේම දුක් වේදනාවට විශේෂයෙන් ආවරණ යොමු කරලා බලනවා. මේ දුක් වේදනාවට සංයයක් කරගන්න පිළිවෙල. ඒ මක්කනක් පස්සේ දුක් වේදනාව හැසිර ගැනීම කියන පාඩමක්. දුක් වේදනාව පිළිබඳ ගැටීමට විශේෂයෙන්ම බලන්න පුළුවන් වෙන තෝරන සමාජාතික මේ කියන කාරණා බලන්න ටිකක් සංස්කාර කරගන්න ඕනේ ගන්න පුළුවන් නම් ඒ විශේෂ අවධානය යොදලා මොකද ආලා ඒකම කටයුතු කරන්න පුළුවන්. මේ දුක් වේදනා කියන මට ගන්නකේ දුක් වේදනා කියන කාරණා සංජානනය මේ දුක් වේදනාව මම විඳිනවා මම විඳිනවා කියලා හැඟීමක් තියෙනවා ඒක තමයි මාතෘකාවේ මානය මේ දුක් වේදනාව කියන ගැටීමක් තියෙනවා ඒක තමයි මාතෘකාවේ පාටිකේ අනේ දුක් වේදනාව නැති කරගන්න ඕනේ නැත්නම් ගන්න ඕනේ කියනවා ඒක තමයි මාතෘකාවේ පිටතට තියෙන කාරණා මේ දුක් වේදනා පිළිබඳව යන්නේ විවිධ පරම්පරාවක් ඇති වෙනවා නම් වෙනකොට මොනවද තමයි දින කරනවා මේ කාටද මේ දුක් පිළිබඳව කොපා වන්නේ සතර කරන්නේ වෙන්නේ කොපා මේ ආදී කුටි තමයි බුද්ධත්වය එන්නේ කියේකෝ අරහ ටික හරියට බලන්න දැනුවත් පස්සේ මේ කොමසාන කරනවා මේ කියලා ධර්මයේ ප්‍රස්තාරණය සීලය අනිත්‍යයි. සීලය අනිත්‍යයි ආත්මයි. දැන් සුඛ වේදනාව දුක් වේදනාව සුඛට ගන්න. හරියට කාමයේ දෙකක් කරා. ආමාරාන්තේ පරිසංකේ කියන එකම ඇත්ත වශයෙන්ම වේදනා අනිත්‍ය කියලා කතා කරනවා වඩා වේදනා කෙරෙහි තියෙන සංදරාගයේ මේ කාමදාන තේරෙන පරිදි මේක එකතු කරනවා මේක දෙයක් මොකක්ද මේක එකම එකක් නෙවෙයි මොකක් කරන්නේ දුක වේදනාව දුක් වේදනාව කියන සංකල්පයේ මූල තමයි මේක හදිස්සියේ හැදෙන තමයි කොහොම සංස්කාරය වානිත්‍ය යනවා කියන එන්න මේ කාමකාර පරිගණකයේ අවශ්‍යක බලවත් බුදුන් වහන්සේ වහන්සේ යොදාන ආකාරයෙන් ඊට අනුකූලව සංඥාව පිළිබඳව වර්තමාන නිවර්ණාව සංඥාව පිළිබඳව සමාධි චිත්ත සංඥාවාගේ දෙදෙන බලන්න ඕනේ. ඒ සංඥාව පිළිබඳව සංවේගාමී නිසා දුක ඇතිවෙන ඇතිවන බව මතක්ම ගන්න ඕනේ. මේ සංඥාව තුළේ සංදරාගේ වර්තමාන උත්සාහ හට තැනීමට බලන්න ඕනේ. ඒකෙන් සංස්කාර විඥාන කියන එකත් හිතන්න ඕන විශේෂයෙන්ම මේ කාණ්ඩාගාරයේ නිවිලා ඇතිවන සමාන්තතිය කියන නිවිලාන ප්‍රතිශේෂය කියලා බලන්න ඕන. එහෙනම් බලනවා යනකාර නිරෝධී රූපයෝ බාහිර සංස්කාරයක තමයි විස්පස්සන්නේ ඇද්ද ඒ සියල්ලම කෙරෙහි ඇති සංගාරයේ මා සම්පූර්ණයෙන් අයින් කරනවා කියන අනිත් කරන්නේ. මොකද හේතුව ඒක විශාල දුකක් ඒක නැතිවන්නේ මොන්නේ මට දුකක් කියන දුකක් සාධක සංදයක් කියන ග්‍රහණය කරන්නේ පැත්තකින් තමයි දුක්ඛ සත්‍ය සහ දුක්ඛ සම්බේධය එම නිසා යම්කා සංජාතෝ රාගය නිරෝධේයෝ බාහිර රූපේයෝ ඇතන ඒ සියල්ලම මම දැන් අයින් කරනවා කියලා තේරුම් ගන්න. මේ මොහොතේම කෙනෙකුට කරන්න පුළුවන් සමාධිය ධ්‍යානයක් ගන්නවා. ඒක මහා එකක්. මේ කාණ්ඩයෙන් වාරයෙන් දැනෙන නිසා මට විතරක් පීඩාවක් මට කිසිම නිදහසක් නැහැ. ගල්ලි භාවයක් නෑ. මේක මම අනිත් කරන්නේ නෙමෙයි. සම්පූර්ණයෙන්ම ඇයට නිවිස් කරන මම මොකක්ද මට නිදහසක් සාන්තියක් මට නිවීමක් මට ඇලීමක් අත්පත් වෙනවා. එමෙන්සා මේ කාණ්ඩයේ මේ භාගයේ සම්පූර්ණයෙන්ම වස්තුමය කියන සිතට පැහැදිලි අවබෝධයකින් යුතුව සිතන කයන් කරන සම්මේලන ආදී රූපස්කන්ධයේ කියන ඒ වගේම වේදනාවකින් සමාගයේ සිතක වේදනාවන් දෙකක් සංසාරයක් වෙනවා. ඒකත් අනිත් මානසික පස්සෙන් ගන්න පහමනේ ඉවත් කරන දෙයක්. මේක දුක්ඛ සංදේශක් කියන්නේ ප්‍රාමාණික විස්වණයක් කොටට මේ දුක්ඛ වේදනාව සුඛ වේදනාව කියන පාඩම් සම්බන්ධව කියන්නේ. මේක අපට ධර්මයක් නෙවෙයි අප දුකට පස්සෙන් ගන්න පහමනේ ඒක විස්වණයක්. සම්දලාවේ ඒ ලෝකීය ආස්තනාවේ සමාධි පිටතල දැක්කේ ඒ සියලු ආස්තනාවේ තියෙන සංවේගාමී පසුබට බැඳීමක් කරන්නේ එනිසා මේ අනාකරේ කවරනම් සංජානනයක් සබාවතින්ද මේ තමයි ආන්තර ධර්මයේ අර්ථකී පවසන ධර්මයක් කියලා ඒ සංඥාවකේ පවසන ආකාරය සම්පූර්ණයෙන්ම පැහැදිලි කරනවා කුසල කරනවායන් සංස්කාරය පිට තුළ පහළ සිටින ඒ සියලුම සිටින කෙරෙහි පවර්ණාව එන්නම හැමතෙම සම්පූර්ණ විඥානය කෙරෙහි පවර්ණාව සංඥාකාරය එනිසින් සිටිනවා පැහැදිලිවම අවබෝධයකින් යුතුව මේ ඡන්දයේ මූලාවේ මෙලෙසින් අයන් කරනවා අවස්ථාවේ මොනවද සිදුවන්නේ නිවන දැනීම මාත්‍රයක් පමණක් තියෙනවා. ඒ දැනීම මාත්‍රයේදී කියනවා නම් රහතෝ නිවන දැකීමේ සංඥාක්ෝ ආලයක් මට නිවන ලබා ගන්න ඕනේ කියලා දුනෝ අපේක්ෂාවක් ඒ සංකල්පයක් තියෙනවා. අපේක්ෂාව ඉගෙන ගන්න කරන්නේ ඒක නිසා මේ සංදේශයෙන් ගාමු රැඳී සිටිනවා කියලා දැනෙන්නේ. මේ කියන දැනීම මාත්‍රයේදී ඊළඟ සංකල්පයක් තියෙනවා කියලා බලන්න. මේ ඒකත් තවත් ධර්මයක් නෙවෙයි කියලා හිතනවා. දැන් මනස මම දැනීම තුන ඈත් වෙච්ච නිදහස් දැනීම මාත්‍රය. මේ දැනීම මාත්‍රය දෙකම හොඳ සමාධියක් තිබෙන බලාගෙන තිබෙනවා. මේ දැනීම මාත්‍රය අනන්‍ය ධර්මයක් කියලා දැනට ගන්න බව තමයි. ඒ දැනීම මාත්‍රයේ අනාත්මය මනසේ මාත්‍රයේ ආත්මය. ඒ දැනීම මාත්‍රය අනිත්‍ය ආත්මය අනිත්‍ය ආත්මය කියලා මොකද මේ ශෝණිකාවයේදී මෙන්න ශෝණිකාවක් තියෙනවා ඒක දැනෙන්න දැක්කම මොකද කියන්නේ ශෝණිකාවක් තියෙනවා ඒක දැනෙන්න දැක්කම මොකද ඒ දෙක දෙකට වෙනින්න වෙනවා දැනෙනවා අපගමන තෝරනවා වෙනස් කරනවා වෙනස් කරනවා නිවන දෙකක් අන්තරාගේ අය ඒකේ මාර්ගයේ ප්‍රතිපදිත සාමරණ සම්බන්ධතාවය වශයෙන් සමස්තය ලබා දෙනා නැවත මොහොතකින් දෙකෙන් සේම සංස්කාර කෙරේ පවත්නා අවසානවාදී කියනවා. එබැවින් මුතුන් මාතේ නාම කරනකොට විකටම භාවනා කරේ නැත්නම් බලපාලකට ඊට පස්සේ දෙවියන්ට කිහිපීමක් නෝකවහන් පාදේ මොතරන් සෑම දිනකටම අනුමාන කරන දේවා කියලා අවශ්‍ය කරන මේ දේශනාව